මෙතා ප්‍රශ්නයක් අහනවා මේ දස සංයෝජන ධර්ම මොනවද කියලා ඉතින් පහදලා දෙන්න කියලා මේවා ඉතින් නිතරමත් කියන ඒවා මොනවද දස සංයෝජන කියන්නේ කියන එක ඉතින් මේ වගේ දේවල් වලදී අපි දකින්න ඕන දෙයක් තියෙනවා මේවා කල්තියා දැනගෙන කල්තියා අහලා ඊට පස්සේ අපි යම් කිසි තීරණයකට බහිනා මේ කියේ මේ අදහසයි සමහරවිට අපි කියන එක නෙමෙයි තව කෙනෙක් ඕක තේරුමට ගන්නේ විවිධාකාර දෘෂ්ටි වලින් ගන්නවා. එහෙම අරගෙන තමන් ගත්ත දෘෂ්ටියේ ඉඳගෙන තමන් බලනවා මං එතන ඉන්නවද? ඒ தත්ත්වය මගේ තියෙනවද? තාම තීරණය කරනවා ඒ தත්ත්වය මගේ නෑ. හැබැයි යථාර්ථයේ අවබෝධයෙන් ලැබිය යුතු දේ තමන් කල්තියා තමන් මේ බාහිර සංඥාවන්ගෙන් නිගමනය කරනවා. එහෙම නිගමනය කරගත්තාම අපිට හිතා ගන්න බෑ අපි කොතනද ඉන්නේ කියලා. අපි ඒ තුලින් මයින්ඩ් යනවා. දැන් ලුණු මොන රහද කියලා ඇහුවොත් අපි දැන් ඉතින් විවිධාකාර ක්‍රම කියන්න පුළුවන්. ලුණු කැටයක් අඬ දෙන්නේ නැතුව. ලුණු වල රහ පෙන්නන්න. මොනවෙන් කියන්නද? ලුණු මිශ්‍ර දෙයක් අඬ දෙන්නේ නැතුව මේකේ රහ කියා දෙන්න බෑ. ලුණු රහ කියන්නේ අහවල් එකයි කියලා. හැබැයි අපිට විවිධ ක්‍රම වලින් කියන්න පුළුවන්. ඒ කියපු ක්‍රම අර පුද්දලේ අත්දකලා නැත්නම් ඒ බුද්ධියල් උන්ට හඳුනාගන්නේ නැහැ. ඒ වගේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. පළවෙනි සංයෝජන ගැන විග්‍රහ කරන්න පුළුවන්. ඒක දැනගන්න මූලික ක්‍රමවේදයක් තියෙනවා. ඒ ධර්මයේ තුලින් ඒක දැනගත්තේ නැතුව අපි වචනයක් තෝරන්න ගියාට තේරෙන්නේ නැතුව යනවා. කියන එක තෝරාගන්න බැරුව යනවා. ඒක නිසා මෙතෙන් විදිකිච්ඡා කිව්වහම ඒක කොච්චර විග්‍රහ කළත් Tamanට ඒ අත්දැකීම එන්නේ නැතුව යනවා. අර පොඩි උපමාවක් තමයි කිව්වේ ලුණු කැටයක් කාලා බලලා දැනගන්න රහ අනුන්ගෙන් කොච්චර ඇහුවා කියා දෙන්න බෑ කියලා. ඒ ලෞකික පොන්චි උපමාවක්. එනම් මේ සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒවා අපි ළඟ කොච්චර ඇසුරේ තිබුණත් සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා දැනගන්න ඥානයක් ඕනේ. විතිකිච්ඡාව කියන්නේ මේකයි කියලා විතිකිච්ඡාව කියන්නේ මේකයි කියලා හරියට දැනගන්න ඒකට නුවණක් ඕනේ. සීලෘත පරාමර්ශනේ සීලාබ්බත පරාමාසය කියන්නේ මේකයි කියලා දැනගන්න ඒකටත් නුවණක් ඕනේ. ඒකේ අධ්‍යක්ීම ලැබුණාට පස්සේ Tamanට තේරෙනවා මට මෙන්න මේ ආකාර ස්වභාවය නෑනේ. ඒ ස්වභාවය මෙන්න මේ හේතුව උඩයි තිබුණේ. දැන් ඒ හේතුව මල් ළඟ නෑ. අන්න එයා දැනගන්නවා ලුණු කැටේ බල රහ බලපුවාම රහ යාට තේරුණා වාගේ. මෙන්න මේක තමයි සක්කාය දිට්ඨිය කිව්වේ ඒක දැන් මල් ළඟ නැහැ. මෙන්න මෙහෙ මෙහෙ කරයි විදිකිච්ඡාව කිව්වේ ඒක මල් ළඟ නැහැ. මෙන්න මෙහෙ මෙහෙ කරයි මේ සීලබ්බත පරාමාස කිව්වේ ඒ தත්ත්වේ මල් ළඟ නැහැ. ඒක දැනගන්න මොකද කරන්න ඕනේ? අන්නේ පුද්ගලයා විසින්ම. ඒකට මුල පුරා ගන්න ඕනේ. නැත්නම් දැනගත යුතු මුලක් තියෙනවා. ඒක තමයි කිව්ව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ ටික දැනගන්න කිය. අනිත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ කියන්නේ මොකද්ද? අනාත්ත කියන්නේ මොකද්ද කියලා. ඉතලා එකින් එක දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ඒක යලි යලි ආවර්ජනා කරනකොට Tamanට ඥානයක් පහළ වෙනවා. ඉතලා නොතිබිච්ච නුවණ. අභිඥා කියලා එකට කියනවා. අවිඥා. ඉස්සෙල්ලා තිබෙච්ච නැති නුවණ. අන්නේ නුවණට ඕක පහළ වෙනවා දකින්න. ඒ මූලික දැකීම. ඒ දැක්කට පස්සේ ඒක ඔහුට තේරුම් ගන්න මෙන්න මේ දැක්කදී අනුව මේ ප්‍රියභාවය නැති කරගන්න ඕනේ. ලෝකෙට තියෙන ඇල්ම නැති කරගන්න ඕනේ. ලෝකෙට තියෙන ඇල්ම නැති කරගත්තොත් මට මේක හරියට වටහා ගන්න පුළුවන් අත්දැකීමෙන් කියලා දකිනවා. මොකක්ද දකින්නේ? අන්න ඒක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ අර අකුරු අටයි පද තුනයි කියලා කිව්ව වචනේ. එක්තරා ගුරුතුමෙක් මේ අකුරු අටයි පද තුනයි කියන වචන හුඟක් නිග්‍රහ කරලා තිබුණා මේ ඊයේ පෙරේදා මෑතකදී. තරම දන්නේ නැතුව ඒකේ. බුදුරන් වහන්සේ දේශනා කළේ නිවන් අවබෝධ කරන්න හේතු වෙන චතුරාසීති සහස්‍ර ධර්මස්කන්ධය කියලා 84000ක් ධර්මස්කන්ධයන් දේශනා කරලා තියෙනවා මේ දේශනා කළ සියලු ධර්මයන් අතරම සත්‍ය අවබෝධය ලබා ගන්න මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ වචන තුන පිළිහිලා තියෙන නිසායි ඒ වචන තුනෙන් තමයි ඔන්න ඔය කියන මූලාරම්භය දැනගන්න. ඒ වචන තුන තියෙනවා 84000කට බෙදිලා. එහෙනම් මේ වචන තුන කියවල පොඩි වචන තුනක් නෙමෙයි. ඔය වචන තුන නැති දාට ධර්මයක් අවබෝධ කරන්න කවදාවත් බෑ කිව්වේ ඕකයි. 84000 ධර්මස්කන්ධ තුල ඒ ධර්මස්කන්ධය ඇසුරු කරගෙන යනකොට අනිත්‍යයි කියන එක ඇත්ත නේද? දුක්ඛයි කියන එකට මට දැන් කිසි සැකයක් නැහැ. අනාත්මයි කියන්නේ මෙන්න මේ කාරණේ යන වැටහීමක් එනවා. ওই වැටහීම වචන වලින් නොකියුවත් අවබෝධයට එන එක. අවබෝධ ඥානයක්. අන්නේ අවබෝධ ඥානීය මතුවෙන අවස්ථාවක් තියෙනවා. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති කිව්වා. හැබැයි ওই ටික තුල තියෙනවා ඔය ඔක්කොම ටික ඇබ්බෙලා. දැන් මේක හොයාගන්නයි ඕනේ. ඔක තෝරාගත්තාම මේ ඔක්කොම ටික තේරෙයි. 10ක් වෙන වෙනම කියා දෙන්න දෙයක් නැහැ. ওই ටික වැටෙන ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ අනිත්‍යයි කියලා කිව්වේ? අන්න ඒක හරියට දැනගන්න අනිත්‍යයි අනිත්‍යයි කියලා ඉතිර නෑ කියන එකට අදහල වලට මේක වහලා තියෙන්නේ. අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි. අනිත්‍යය ගැන ස්ථිර නැහැ. ඉතින් මොකද්ද ගත්තේ? රූප ස්ථිර නැහැ, වේදනා ස්ථිර නැහැ, සංඥා ස්ථිර නැහැ, සංකාර ස්ථිර නැහැ, විඥාන ස්ථිර නැහැ කියන කෙන ඔය කිව්වේ කියලා. ඔහොම අදහසක් දීලා හිටන් අපි හොඩින් මත්තෙන් දීලා ඉන්න බලා ඉනවා නිවන් දකින්නකම්. කොච්චර කල් ඉඳන් මේක කී කීයද ඉන්නවද? ඒක තමයි කිව්ව බුදුරජාන් වහන්සේ අනිත්‍ය තෝරලා තියෙන එක අද කියන්නේ නැහැ. ඒක හංගිලා කිව්වේ ඒකයි. මොනවා කරන්නද ඉතින්? ඒ වචනේ යටපත් වෙලා අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරීසු අනිච්ච සංඥා කියලා. වචන තුනකින් මේ අනිච්ච සංඥාව විග්‍රහ කරලා තියෙනවා. අට්ඨියති හරායති jigucchati මෙන්න මේක හැමිලියෙම දකින්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න කිව්වේ මේ මුළු ලෝකෙම කියලා බාහිර තියෙන සියලු ලෝකේ නෙමෙයි. නිවන් අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය දෙනක් තියෙනවා. තමන්ගේ මේ ගතහිත කියන දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඒකේ හැටි පොඩ්ඩක් බලන්න. ඒක තමයි අවශ්‍යම දේ. මේ ගතයේ ස්වභාවය හිතේ ස්වභාවය කියන්නේ මොකද්ද? ඒ ගතහිතයි බෙදෙනවා කාරණා පහකට. රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියලා. මෙන්න මේ ස්කන්ධ පහට බෙදුවේ මේ සත්වයන් එන්න මේ ගතයි හිතයි කියන මේ මේ සත්ව බින්දේ සම්පින්දනේ මෙන්න මේ ටිකේ හැටි බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ අනිච්චයි කියලා ඉතලා බලා ගන්න. ඕක දැන ගැනීමට ක්‍රමයක් පෙන්නවා. යම් අවස්ථාවක ලෝක සත්‍යයේ වේදනාවක් එවත් වින්දනයක් පහළ වෙනවද? මෙන්න මේ වින්දනයේට ගෝචර වෙනකොට දුකයි කියලා හිතම් පෙන්නනවා එතන ඉඳලා. දුක වැටහෙනවා. ඒ කියන්නේ දුක් විඳින්න වෙනවා. විඳීමක් තියෙන නිසා. එහෙනම් විඳීමට හේතු වෙන කාරණා ටිකක් අපි ළඟ තියෙනවා. පෙර භවයේදී අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කරපු වැඩපිළිලක් නිසා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා. මෙන්න මේ විපාකස්කන්ධය පහළ වෙන්න හේතු වෙන ගතයි හිතයි හැදිලා තියෙනවා. මෙන්න මේ වින්දනේ දැනෙන කෙනාට දුක කියන එක පනවනවා කියලා පෙන්නවා මොකක් නිසාද දුක දැනෙන්නේ නැහැ වින්දනේ නැත්නම් අන්න අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා මේ කයට දැනෙන ස්වභාවයක් නිසා රූපං අනිච්ඡං කිව්ව එක තෝරා ගන්නවා කොහොමද මේ රූපේ අට්ටි යටි කියන ගතියෙන් යුක්තයි ලක්ෂණය ඒකයි. මේ අනිත්‍ය ලක්ෂණේ තව ලක්ෂණයක් පෙන්නපු හැටි. මේ රූපේ පෙළෙනවා. අන්න බලන්න කිව්ව කාරණේ. අනිත්‍ය ලක්ෂණය බලන්න කිව්ව රූපේ අනිත්‍යයි කිව්වේ රූපේ පෙළෙනවා. මේ මස්ලේ කය මොනවැන්ද පෙළෙන්නේ? සීතලෙන් පෙළෙනවා, උෂ්ණයෙන් පෙළෙනවා. බඩගින්නෙන් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා. ලෙඩ රෝග වලින් පෙළෙනවා. නොයේ කාකාර කෘමි සතුන්ගෙන් ඇති වෙන කරදර වලින් පෙළෙනවා. නොයෙක් ආකාර වන්නා වූ බාහිරාගේ නිന്ദා පහස් වලින් පෙලෙන්න සිද්ධ වෙනවා. ගහනවා, බයිනවා, කපනවා, කොටනවා, මේවෙන් පෙලෙනවා, වේදනාව විඳිනවා. මේ ආකාරයෙන් කෙලවරක් නැති වේදනාවන්ගෙන් පිරලා තියෙන්නේ. අපි මොකද කරන්නේ? ප්‍රතිකර්ම කර කර ඒවට ප්‍රතිඋත්තර සපයමින් තරඟයකට බහැලා ඉන්නවා. ඒ නිසා මේ හැම වෙලෙම මේ රූපය මොකද කරන්නේ? මේ රූපේ රකින්නවා. මොනවද මේකේ තිබුණේ? කෙස් ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු මෙහෙම කියලා මේ 32ක් පෙන්වන්නේ ওই ටික. ඔන්නේ 32කින් හැදිලා තියෙන කයක් තියෙනවා. ඕක තමයි මේ රූපේ කිව්වේ. මෙන්න මේ හැදිලා තියෙන රූපේ අපි කොච්චර රකින්නවද? අපිට පුළුවන් ඉච්ච දා ඉඳලා මැරෙනකම්ම රකින්නවා. බැරි වෙච්ච කාලයක් තියෙනවා බුඩාම කාලේ. අපිට දුවන්න පයින්න දඟලන්න රකින්න බෑ. හැබැයි අපි උපක්‍රමයක් ගන්නවා. මොකද්ද? යටි ගිරියෙන් කෑ ගහ හඬනවා. ප්‍රශ්නයක් ආවත් බේරෙන්න. මොනවා නිසාද? පෙලෙන නිසා. පෙලෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අඬන්නේ නැහනේ. ඉතින් පොඩි එකා කොච්චර හරි අඬනවා. අතෙන් අහක් කරන්න බෑ පොඩි එකා මොකක් වෙලාද මන් දන්නේ නැහැ. බාලගිරි දෝෂේ දන්නේ නැහැ කියනවා. මොන දෝෂේ කිව්වත් යටිගිරියේ කෑග හඬන්නේ මොකටද? පෙළෙනා ප්‍රතිකර්මයක් හැම වෙනකන් කියන්නේ ඕන එක තමන්ට කරගන්නවත් බෑ කියන්නවත් බෑ. ඒ හැකියාවක් නැහැ. අම්මට හරි තාත්තට හරි දරුවා නලවන කිරි අම්මට හරි කාට හරි කමන්නේ ඒ එක්කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ මේ දරුවා හංගවන එක දැනගන්න. ඌ මොකද කරන්නේ? පුළුවන් තරම් ඇඹරි ඇඹරි කෑ ගහනවා. යටිගිරියෙන් කෑ ගහනවා. සමහරවිට බලය අමාරුවක් වෙන්න පුළුවන් කියා ගන්න බෑ. ඔළුවේ අමාරුවක් කනේ අමාරුවක් වෙන්න පුළුවන්. සමහරට කොන්දේ කූඹිය කනවා වෙන්න පුළුවන්. පොඩි අමාරුවක් නෙමෙයි අපේ කොන්දේ කූඹිය කනකොට හද නැති විදිහට අපිට ඉන්න බෑනේ. අර පොඩි එකාගේ බලපුවාම ඇඟේ පළුව මතු වෙලා. ඉතින් මොකද කියන්නේ? මොනවා කරන්නද? මම පිටේ කූඹිය කනවා මේක අරන් දාපියෝ කියන්නේ. එහෙම හැඟීමක් නැහැ. නමුත් වේදනාව දැනෙනවා. දැනෙනකොට තියෙන ප්‍රතිචාරය පුළුවන් තරම් කෑ ගහන එකයි. ඉතින් ඒක තෝරා ගන්න බැයි නම් මොකද කරන්නේ ළමයා එහාට වන්නවා මෙහාට වන්නවා තියා ගන්නවා බීඩ් ගේන්න යනවා රටි ඇතිව කරනවා ඉතින් ඒක කොහොම හරි හොයා ගන්නකම් විශාල දුකක් විඳිනවා අපිට මතක නැතුවට මේ පොඩි කාලේ කවුරුත් ওই දුක විඳිනවා ඊට පස්සේ බඩ කිනුනහමත් කෑ ගහනවා බඩ පුරා දැම්මහමත් කෑ ගහනවා මුත්‍රා කරන්න ගිහලා දැවිල්ල හැදුනත් කෑ ගහනවා මල පහ හිර වුණත් කෑ ගහනවා කැක්කුම හැදුනත් කෑ ගහනවා අතපය වේදනාවක් හිතුණා කෑගෙන පටන් ගන්න උතන ඉඳලාමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න සීතලෙන් පිළිලා කෑ ගහනවා උස්නේ පිළිලා කෑ ගහනවා. ඉතින් සීතලෙන් පෙළුනහම වකුරු කරලා හිටන් හොදට උණ්ඩි කරගත්තාම සද්ද නැතුව ඉන්න ටික වෙලාවක්. රත් වෙලා දාඩිය දාන්න එනවා. කෑ ගහනවා වෙරිලි වෙරිලි දඟල දඟල කෑ ගහනවා. අර ඇඟේ තියෙන ඔක්කොම ඇඳුම් ටික ගලවලා අහක දාලා පවන් ගහන්න ඕනේ එතකොට. දන්න කෙනා ඒක කරලා නැත්නම් ඒක දැනගන්න කවු කෑ ගහනවා. මොකද වෙන්නේ? පෙළෙන හැටි. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියන රූපය අනිච්චයි. ওই ලක්ෂණයෙන් අහගෙන බැලු රූපයක් මිනිසෙකුට නැහැ. මේ මිනිසයාට නිවන් දකින්න මඟ පෙන්නපු රූපේ හැටි පෙන්වන්නේ. මෙන්න මේ જાතිය නිසා හැම එළියෙම මොකද වෙන්නේ? මේ රූපේ මෙබඳු පිළීම් වලට ලක් වෙන නිසා ලොකු බයක් ඇති වෙනවා අනේ මේක කැඩෙයිද බිඳෙයිද මට මෙහෙම කරදරයක් වෙයිද ලෙඩක් හැදෙයිද සීතලක් එයිද උෂ්ණයක් එයිද මට මේ බඩිකින්නක් එයිද පිපාසයක් එයිද මං ඕන දේ මට කන්න නැති වෙයිද ඔතන වටාගෙන ඔක්කොම හැම වෙලේ මොකද වෙන්නේ විශාල බයක් එනවා ඔක්කොගෙම පෙලෙනවා ඒ පෙලෙන ලක්ෂණයේ ස්වභාවය කොච්චරද මිනිස්සය විතරක් නෙමෙයි සතේ කෑමක් කන්න ගියාම කුරුල්ලේ කෑමක් කන්න ගිහිල්ලා දෙපාරක් හොටෙන් ඇනලා ගෙඩියකට වටපිට බලනවා හතර පහ වතාවක් මොකද ඌ අල්ලා ගන්න මොකෙක්වත් එනවාද කියලා. ඌත් පෙලෙනවනේ. ඒ වගේ මිනිස්සුයෝ පෙලෙනවා. ඊට පස්සේ රස තෘෂ්ණාව ආවට පස්සේ තවත් පෙලෙනවා. මව්ගේ කිරි උගුරක් ඇදලා පුරුදුනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ කිරි වල රසය ආපුවාම ඒක හොයාගෙන තවත් පෙලෙනවා. ඊට පස්සේ කිරි දෙනකන් කෑ ගහනවා. අන්න ඇති වෙන වෙනස්කම් වල හැටි. ඉතින් මේ විදිහට තව කල් යනකොට මොකද වෙන්නේ? සෙල්ලම් බඩුවක් අතල දෙනවා චිලි චිලි ගාන එකක්, සිලි සිලි ගාන එකක් මොනවා හරි. ශබ්ද තෘෂ්ණාව ආපුවාම ඒක නැතුවමත් පෙළෙනවා නිසරේ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? උස්සාගෙන යනකොට ආ ආ කියලා අත දිග කරේට කෑ ගහනවා මොනවා හරි ඉල්ලා පාට දේවල්, ලස්සන දේවල්. දුන්නේ නැත්නම් ඇඹරි ඇඹරි කෑ ගහනවා. මොකද? දැන් ලස්සනේව නැතුව පෙළෙනවා. දැන් මේ වගේ මනවලන රූප වලට හිත ගියාම රූප නැතුව පෙළෙනවා. ශබ්දෙට හිත ගියහම ඒ ශබ්දේ නැතුව පෙළෙනවා. ගන්ධයන්ට හිත ගියහම ගන්ධේ නැතුව පෙළෙනවා. රසයන්ට හිත ගියහම රසේ නැතුව පෙළෙනවා. ස්පර්ශයන්ට හිත ගියහම ස්පර්ශ නැතුව පෙළෙනවා. මෙන්න මේ විදිහට ඕවා ගැන හිත හිතා පෙළෙනවා. ඒව නැතිකමින්. අනේ අපි වායේ කාලකන්ණි අපිට කොයින්ද සැනසුමක්? මොකද මට මෙහෙම වෙන්නේ? හිත පෙළෙනවා ඔක්කොට වල හිතෙම්ම. ඇස කන දිව නාසය ශරීරය මන කියන මෙන්න මේ ටිකට අයිති. ඔය කිව්ව රූපස්කන්ධයයි වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි සංකාරස්කන්ධයයි විඥානස්කන්ධයයි කියන්නේ. මෙන්න මේ පහම එක ගොඩේ පෙළෙන නිසා රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති කියලා විග්‍රහ කළා. ඉතින් මේක දන්නේ නැතුවහම මේක ඇත්ත තේරුම් ගත්තේ නැති එකනා මොකද කරන්නේ? ඕකම වර්ණා කරනවා. රූපේම වර්ණා කරනවා. රූපේම හැඩ ගහනවා. ශබ්දේ වර්ණා කරනවා. ශබ්දේ හැඩ ගහනවා. ගන්ධය වර්ණා කරනවා ඒකම හැඩ ගහලා ඒකම ගන්ධ බලනවා මෙන්න මේ නිසා මොකද වෙන්නේ ඇත්ත දැක්කාට පස්සේ Tamanටම ලැජ්ජයි මොනවද මම මේ ආයිත් හොයන්නේ අන්න හරායති තව ලක්ෂණයක් දැක්කා මේවා කොහෙද මේ ලස්සන ඔක්කොම තියෙන්නේ මොනවද කෙස් වල තිබුණාද ලොම් වල තිබුණාද නියපොතු වල තිබුණාද දත් වල තිබුණාද හංග වල තිබුණාද කෙස්ලොම් නියදාසම් කියන මේ පහෙන් වැහිලා තමයි මේ ඔක්කොම ලස්සන පොඩි එකක් කුරුල්ලා වගේ කිරිල්ලි වගේ ඉතින් ඔක්කොම කිය රංකඳ වගේ ඔක්කොම කිව්ව මොකේදද කෙස්ලොම් නියදාසම් කියන පහට අනික ඔක්කොම ජරා පොඹලා ඕකෙන් තමයි පොඹලා තියෙන්නේ jigucchati ඕකේ තියෙන මල මූ දෙක ඔන්න ඕක දකින්න කියලා පෙන්නවා එහෙනම් මේ රූපේ කිවි ඔන්න ඔය ටිකයි ඒකට ප්‍රිය කරන වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් ගොඩනැගුවා නම් අට්ටි යති හරාති jigucchati කියන ඒවායි ගොඩ නැගුවේ. මෙන්න මේක වැහිලා තියෙන්නේ අපි හිතා ඉන්නේ ඔහොම එකක් නෙමෙයි. බොහොම සුන්දර ලෝකයක් ගැන. ඇත්ත ඕකයි බොරුවක ඉන්නේ. මෙන්න මේකට කියනවා විපරීත සංඥාවක් එන විපරීත දෘෂ්ටියක්. ওই විපරීතය දුරු කරගන්න ඕනේ. විපරීතය දුරු කරලා ගන්නකොට අනිත්‍ය කියන එකේ තියෙන නිත්‍ය සංඥාව දුරු කරන්න ඕනේ. අනිත්‍ය බව දැනගන්න ඕනේ. ඒ කියන්නේ නොපෙළෙන කයක් නෙමෙයි මේක පෙළෙන කයක්. නොපෙළෙන හිතක් නෙමෙයි නිතරම පෙළෙනවා. පෙළෙන જાතිය හිතක් තියෙන්නේ. එන හිත කය කිව්වේ ඔය කියන ස්කන්ධ පහ. අට්ඨියදි හරායති යුගොච්චති. මෙන්න මේ කාරණාවලින් යුක්ත පහ කීමේ තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන ගැනීමලා තියෙන්නේ කොහෙද ඉඳලාද? ඔය කියන්නා වූ මල මූ ගොඩක් වගේ ශරීරයත් ඇසුරු කරගෙන. මෙන්න මේ ටිකේ ඇත්ත తත්වේ නිතර නිතර බලනකොට එයා දකින්න පටන් ගන්නවා අනිත්‍ය සංඥාව. මෙන්න මේකට කිව්වා අනිත්‍ය සංඥාව කියන්නේ අට්ටි යති හරායති jigucchati කියන මෙන්න මේ කාරණා තුන දැකීමයි. මෙන්න බුදුරන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරපු හැටි. දැන් මේක දිගෙන් දිගට බලනකොට මොකද වෙන්නේ? අපි මේක දන්නේ නැතුව තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳෙන්නේ මොකටද? මේ අට්ටි යති හරායති jigucchati කියන කොටස තමයි. ඒකේ වැඳිලා හැකි සැනසුම හොයනවා. ඒකේ තමයි සුවේ තියෙන කියලා සුවේ හොයනවා. හොයමින් මේකට බැඳිලා දුකට හේතු වෙන දේ දුක් වලටම බැඳිලා දුක් විඳිනවා. මේ දුක් විඳින දේ ඒක දුක බව දන්නේ නැති නිසා ඒ දන්නේ නැති අවිද්‍යාවෙන් කොටු වෙනවා. කොටු වෙලා ඒකේ ආසාවෙන් බැඳෙනවා. තෘෂ්ණාව හදා ගන්නවා. අන්න ඒක දුකට හේතු වෙනවා. දැන් මේ දුක් වල බව දැකලා මේ දුක් වල ගොඩ නැගෙනවා යම් තැනකින් අන්න එයා දකිනවා මේ දුක් වල නෑ ගොඩ නැගින්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හොඳ එකක් නෙවෙයිනි මේක දැක්කහම දකිනවා අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක මුල් වෙලා මොකද ඉපැද්දෙවි දුකක්ම ඉපැද්දෙව්වා අනිත්‍යයක්ම ඉපැද්දෙව්වා දුකක්ම ඉපැද්දෙව්වා කිව්වේ ඕකයි යමක් අනිත්‍යද අනිත්‍ය දුක්ඛ සංඥා අනිසරේ දකින්නවා දුක්ඛේ අනාත්ම සංඥා මෙන්න දකින්න හැටි. මේ අනිත්‍යයි කිව්ව යමක් හැටනම් මේකම නේද මේ දුක දෙන්නේ. ඉතින් මේකේ මොන හරයක්ද? මොන සාර ධර්මයක්ද තියෙන්නේ? මේ කෑලි 32 මොන හරයක්ද? <coughs> මේ කෑලි 32 හැදිච්ච ශරීරයේ තියෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතර මිසක් වෙන මොකද්ද තියෙන්නේ? ඒ ධාතු හතර මම කරගන්න හැදුවල පුළුවන්ද? මගේ කරගන්න හැදුවල පුළුවන්ද? පිටත්තරින් එනවා ඇඟට ඇවිදලා ආපෝ ධාතුව වතුර වශයෙන් ගන්නවා. ඇඟේ මුල මුත්‍රා වලින් පිට වෙලා යනවා. දාඩිය තෙල් කුණු වලින් පිට වෙලා යනවා. අරගත් අපිට වුණා අරගත් අපිට වුණා. මොකද ඉතුරු උනේ? ආපෝ ධාතුව සත්වයේකුත් නෙමෙයි. ජීවියෙකුත් නෙමෙයි. පිට වෙලා ගිය සත්වයේකුත් නෙමෙයි ජීවියෙකුත් නෙමෙයි. ආපෝ ධාතුවක් ආවා. ආපෝ ධාතුව මෙතන විද්‍යාවන් වනිලා ආපෝ ධාතුවම කයින් පිට වෙලා ගියා. බාහිර ලෝකේ ද්‍රව්‍ය වස්තු තියෙනවා. පිටි කියන්නේ ධාන්‍ය කියන්නේ අර කියන පටවි ධාතුවේ කොටස්. ඒක තම්බගින හරි කමක් නෑ ගිල්ලාම. මොකද ගිල්ලේ? බාහිර ලෝකයේ තිබිච්ච පටවි ධාතුව. ඒ පටවි ධාතුව සත්වයක් නෙමෙයි. පටවි ධාතුව මමෙකුත් නෙමෙයි. මගේ හිවට මගේ වෙන හේකුත් නෙමෙයි. ඒක ගිල්ලාට පස්සේ ඇඟ ඇතුලේ පෝෂණය වෙවි යනවා. ඇඟ වැඩෙනවා. ඒ වැඩෙන එකෙම පිට වෙලත් යනවා කෑලි. අසුචි වශයෙන් යනවා. බාහිර ද්‍රව්‍ය වස්තු වශයෙන් පිට වෙලා යනවා. ඒවා ඔක්කොම අරගත්ත පටවි ධාතුවේ ආපහු යන ඒවා. ලෝකෙම ගත්ත පටවි ධාතුව ලෝකෙටම ගියා. සත්වේ කාවෙත් නෑ සත්වේ ගියෙත් නෑ. එහෙනම් ඒ ගත් එකෙන් හැදිච්ච ඊටු ටික මේක සත්වයේද්ද? මේකත් පටවි ධාතුවනේ. මේකත් ආපෝ ධාතුවනේ. අන්න ඒ ක්‍රමයට දකින්නවා. මේ ධාතු හතරෙන් හැදිච්ච කැලී 32 කනේ මේ තියෙන්නේ. ඒක අල්ලගෙන නෑ මේ වද විඳිරිය ඔක්කොම හැදිලා තියෙන්නේ. අනිත්‍ය වෙච්ච එක දුක් වෙලා තියෙන්නේ ඕකෙන්නේ. ඉතින් මේකේ කොහෙද සාරත්වයක්? දීකුච්චති. මේක මල පුත්‍ර ගොඩක් මිසක් වෙන මොකද්ද? ඔන්න ඔය ධර්මයේ නිතර නිතර සිහි කරලා බලනකොට ඕකට කියනවා කායානුපස්සනාව. ඒ වේදනාව සිහි කරලා බලනවා ඔය කය ඇසුරු කරගෙන නේද මේ වේදනාව එන්නේ. දැනීම එන්නේ. ඒ දැනීම වල මොනවද හොඳයි කියලා අල්ලා ගන්න වටිනා දෙයක් තිබුණේ. මෙබඳු කයක් ඇසුරු කරගෙන මෙබඳු අසාර අනිත්‍ය දෙයක් ඇසුරු කරගෙන දුක් වේදනාවන් දෙන දෙයක් ඇසුරු කරගෙන ගත් එක හොඳයි කියලා මම මොන වෑලෙන්නද මොන වටිනාකමක්ද මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා ඒ දකින්නට මොකද වෙන්නේ අන්න ශරීරයේ තිබෙන වේදනා වේදනා අනුපස්සනාව නැගෙනවා මෙහෙම හිතක් නේද මේ කය නිසා පහළ වෙන්නේ එක එක જાතිය හිත පහළ වෙන්නේ මේ ශරීරයත් ඇසුරු කරගෙන පහළ වෙන හිත තියෙන්නේ ඔයත් එක්කම ඉස්සරහ ඔය කය නැත්නම් ඔය හිත පහළ වෙන්නේ කොහේද ගත නැත්නම් රූප නැත්නම් වේදනා පහළ වෙන්න විදිහක් නැහැ සංඥා සංකාර විඥාන පහළ ඉන්නේ කොහෙද එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම මේ කුණු පොදිය හට ගන්න වේවා මිසක් වෙන මොනවද මෙන්න මෙහෙම යථාර්ථයේ දකින්නවා ඊ යථාර්ථයේ දකින්නවට කියනවා පංචස්කන්ධේ අනිත්‍යයි කියලා දැක්කා දුක්ඛයි කියලා දැක්කා අනාත්තයි කියලා දැක්කා ඕක දැක්කහම මොකද දකින්නේ පංචස්කන්ධය කියලා ලෝකේ පහළ වෙනවා නම් දුකක්ම පහළ වුණා මිසක් වෙන මොකද්ද පහළලා තියෙන්නේ? පංචස්කන්ධයේ බිඳී ගියා නම් දුකක්ම බිඳී ගියා මිස වෙන මොකද්ද බිඳිලා ගිහින් තියෙන්නේ? එහෙනම් ඇති වෙලා නැති වෙලා තියෙනකොට ඇති වෙන නැති වෙන එක දුකයි කියලා කවුද කිව්වේ? ඇති උනේ දුකක් නැති උනේ දුකක්. ඇති වෙච්ච දුක නැති උනේ නැත්නම් අනාතෙන් අනාතයි. ඇති වෙච්ච දුක නැති වෙන හින්දාම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් දුක තියෙන්නේ ඇති වෙච්ච දුක නැති වෙනකොට නෙමෙයි. දුක ඇති වෙනකොටයි දුක. එන ආර්යව දකිනවා. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ යම් හේතුවකින් පහළ වෙනවද? ඒ දුකේ පහළ වීමයි. ඒ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ යම් හේතුවකින් නිරෝධ වෙනවද? ඒ දුකේ නිරෝධ වීමයි. මෙන්න මේක දැක්ක දාට දුක්ඛාරිය සත්‍ය දැක්කා. මොකක් නිසාද පහළ වෙන්නේ කියලා දැක්කා. දුක්ඛ සමුදය සත්‍ය තෘෂ්ණාව බව දැක්කා. දුක්ඛ නිරෝධය කියන්නේ මේකෙන් නික්මී යාම බව දැක්කා. දුක්ඛ නිරෝධය තේරුම් ගත්තා. ඒකේ මාර්ගය මොකද්ද? මේ ඇත්ත බලන ප්‍රඥා මාර්ගය මිස වෙන මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්කවේ සම්මා දිට්ඨිය කියලා කිව්ව. ওই සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා වූ කල්පනාවක් ඇද්ද? ඊට අනුකූල වන්නා වූ අනුකූල වෙච්ච වචනයක් ක්‍රියාවක් ඇද්ද? ඊට අනුකූල පැවැත්මක් ඇද්ද? ඊට අනුකූල සතියක් සීනුවණක් ඇද්ද? උත්සාහයක් වීරියක් ඇද්ද? ඊට අනුකූල සමවතක් ඇද්ද? මෙන්න මේ සමවතර ගෝචර වෙන්නා වූ යහපත් ඥානයකින් මේ දර්ශනයක් ඇද්ද? මේ විමුක්තියක් ඇද්ද? මේක තමයි මාර්ගය. ඔය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිංහල භාෂාවෙන් කිව්වේ. pāli භාෂාව ටික අයින් කරලා. මෙන්න මේ ටික දැක්කහම අපි දැක්කේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දකින්න ඇහැ පහළ වුණා කියවන්න ඕකට. එහෙනම් දැන් මොකද ඉන්නේ? අනිත්‍ය නම් දුකයිද දැක්කේ? අනිත්‍ය නම් දුකක් නෙමෙයි අපි දැක්කේ. දුකක් කිවි පංචස්කන්ධයේ දුකයි කියලා දැක්කා. ඒ පංචස්කන්ධයේදී යම් උපාදාන කරපු ආසාවක් බැඳීමක් තිබුණා දුක සමුදයයි කියලා දැක්කා. අන්නේ දුක සමුදය දුරු කිරීමක් තිබුණා දුක නිරෝධයයි කියලා දැක්කා. ඒ නිරෝධ කිරීමේ මාර්ගයේ අසාරත්වය දැකලා හිටන් එහි තිබෙන්නා වූ දෘෂ්ටිය මුලා දෘෂ්ටි අත්හැරී ගියාම ප්‍රඥාවෙන් යුතුව ඒක කරුණාම ඒක තමයි කළ යුතු මාර්ගය කියලා දැක්කා. චතුරාර්ය සත්‍ය දැකීමට කියනවා ඉස්සෙල්ලාම දැන් දැක්කේ මොකද්ද අපි දෘෂ්ටි වශයෙන්? කායත් තිබුණාද අපිට දකින්න හොඳ එකක්. මේ කාය සත් කියන දෘෂ්ටියක් අපිට තිබුණා මෙච්චර කල් දන්නේ නැති හින්දා. දැන් මේ දහම මෙහෙම දැක්කනම් කාය සත් කියන දෘෂ්ටිය ඉවරයි. සක්කාය දිට්ඨිය ඉවරයි. මේ සක්කාය කියන්නේ මොකද්ද පංච පංච උපාදානස්කන්ධය කියනවා. සක්කාය. ඉතින් හරිනේ. මොකද පංච උපාදානස්කන්ධේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හරි වටිනා දෙයක් කියලා හිතන් උපාදාන කරගත්තාම බැඳුනහම මෙන්න මේ බැඳීම හේතු කොටගෙන ඇති වුණ දේ මොකද්ද පංච උපාදානස්කන්ධේ ඕකට තමයි සක්කාය කිව්වේ ඔය කායේ සත් කියන දෘෂ්ටියෙන් අරගත්තා ඕක නමුත් ඔක සක්කාය දෘෂ්ටිය ගත්තාම ඕවා සත් කියලා ගන්න බෑ ඔවා අසත් කියලා අයින් කරන්න ඕනේ වගේ දැක්කට පස්සේ දැන් දෘෂ්ටිය තියනවාද මෙන්න මේකට කියනවා සක්කාය දිට්ඨිය ඉවරයි. දැන් සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලපත පරාමාස සංයෝජන තුන ඉස්සෙල්ලාම අයින් කරන්න කියලා තියෙනවා තේරෙයිද? දැන් තේරුම් ගන්න සක්කාය දිට්ඨිය විග්‍රහ වෙන්න ඕනේ. එතන මේ කායේ සද්ද අසද්ද කියලා බලනකොට කායේ සත් නැහැ කායේ අසත් කියලා වටහා ගත්තා. එහෙනම් මෙච්චර කල් හිටියේ වැරදි වැරදි පැත්තක විදිකිච්ඡාවක. මොකද විදිකිච්ඡාව? කායේ සත් කියලා හිතාගෙන ඒකට ඕනවා හිතුවා කිව්වා කළා. දැන් ඉන්නේ කාය අසත් කියලා දැනගත්තාම ඒ හිතපුවා කියපුවා කරුවා දැන් කරන්නේ නැහැ හිතන්නේ කියන්නේ කරන්නේ නැහැ හිතන්නේ නැහැ જાතියෝ. කායේ සත් කියන දෘෂ්ටිය නැති වුණාට පස්සේ Tamange තිබිච්ච වැරදි පැත්ත දැක්කා. දැන් මේ වැරදි පැත්තෙන් දුර වෙච්ච නිසා වැරදි ක්‍රියා එකක්වත් දැන් නැහැ. විකෘති වෙච්ච ක්‍රියාවක් නැහැ. විතිකිච්ඡා නැහැ. දැන් වෘත පරාමර්ශනය කියලා මොනවා කරන්නද? මේ කුණු කඩක් අරගෙන සැනසෙල්ල හොයන්නේ වෘත තියෙන්නේ ඔක්කොම. මොන වෘතයක් රැකලා ඔහෙ යන්නද? මේ කුණු කඩත් අරගෙන. මට රකින්න වෘතයක් නැහැ මේක අයින් කරලා දාන්න කියලා වෙන එකක් මට නැහැ කියලා දැක්ලා ඉවරයි. වෘත පරාමර්ශනේ ඉවරයි. සීලබ්බත පරාමර්ශය ඉවරයි. එහෙනම් කියනවා ඔතෙන්ටපත් වුණ කියලා කියනවා සෝතාපන්න වුණා. සෝතාපට්ටි අංග ඇසුරු කරලා ඔතෙන්ටපත් වුණාම සෝතාපන්න කියන්නේ අන්න ඊතරයි. සෝතාපන්න වෙලා සෝතාපට්ටි අංගයටපත් වුණා. එදින සැපත් වුණා. ඉතින් ওই ටික තව දුරට බලන්නේ වෙන එකක් නෙමෙයි. ওই අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ওই පංචස්කන්ධයේ උපාදානයේ බැඳලා ඉන්නේ තව හරියක් තියෙනවනම් ඒකත් ඒ කුණු ගොඩම නීතිය යලි යලි බලනවා බලන්න බලන්න මොකද වෙන්නේ අනේ මේකට මොන ඇලුම් කිරීමක්ද මේක මුල් කරගෙන මොනවට තරම් කරන්න ගැටෙන්නද හරයක් නැහෙනි ඔය අවබෝධය එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙනකොට යම් ඇලීමක් තිබුණා නම් ගැටීමක් තිබුණා නම් ඒක තුනී වෙලා යනවා. ප්‍රඥාවෙන්ම දකින්න හැම වෙච්ච බව. එදාට කියනවා සකු르දාගාමි ඵලයටපත් වුණා. මේක ඇලෙන්න වටිනාදියක් ගැටෙන්න වටිනාදියක් මේක රකින්න තරම් වටිනාදියක් ඇත්තෙම නැහැ. එහෙනම් මොකද්ද සැනසෙල්ල? මේක අත්හැරී මේකෙන් නිදහස් වීම කියලා මානසිකත්වයටපත් වෙනකොට පංචස්කන්ධයේ මානසිකත්වයේ ඉවත් වෙනවා. පංචස්කන්ධය අල්ලාගෙන චන්ද්‍රාගයෙන් ඉවත් වෙනකොට අකම්පිය භාවයක් ඇති වෙනවා. මෙන්න මේ අකම්පිය සමාධිය හරි සාන්තයි. අර එළෙන ගැටනේ වායකේ නැති නිසා මෙන්න මෙතෙන් එනකොට කාමරාග පටිගය දෙන කාමරාග ව්‍යාපාද දෙකක් තිබුණා නම් ඒ දෙක ඉවරයි. එයාට කියන අනාගාමී වුණා. දැන් ඕරම් භාගය සංයෝජන කියලා කිව්වේ. පහත් පැත්තට කාම ලෝකේ පැත්තට විච සංයෝජන පහ ඉවරයි. සක්කාය දිටි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග ව්‍යාපාද කිව්ව ටික. දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? මම ඉන්නවනේ තාම. මට කාම ගුණ කයක් ඕනේ නැහැ. ඒ වුණාට මට ධර්මය ඕනේ. මට ධර්මය හොඳ තව ව්‍යාධාත ඉවරේලා නැහැ. ධම්මානුපස්සනාව තව වැඩිලා පූර්ණ වුණේ නැහැ. දැන් මොකද කරන්නේ? ඒකෙනුත් අපේ මානසිකත්වයේ පිළෙන හැටි බලනවා. මේ මානසිකත්වයේ පිළෙන දෙයක් නේ. බනහන්න ගිහිලත් පිළෙන්න වෙනවනේ. කොහොමද? ඉඳ ගන්න තැනක් නැහැ. ඒක කවුරු හරි ඉඳගෙන එතන. කෝ හාමුදුරුවෝ පේන්න නැහනේ. මොන කරදරයක්ද මන් දන්නේ. මේ ළඟ එක කෑ ගහනවා. අනේ වෙච්ච දේ බනහන්න ඇවිදිලා. මොනද පිළෙනවනේ. ඒ ආගෙන ආගෙන මොකද කරන්න තියෙන්නේ දැන්? බන අහන්නේ මොකටද? බණ අහන්නේ මේ ලෝකේ අසාරයි කියලා දෙන්නේ අතාරින්න මිසක් වෙන මොකේද? අන්තිමට දකින්නවා මම බණ ඇහුවේ ඕකට මිසක් වෙන එකකට බණ අහලා තියෙන්නේ මෙච්චර කාලේ. ආසාවෙන් බණ අහලා ආසාවට බුදුන් දහම් සමුන් දකින්න ගිහිලා මිසක් වෙන මොකක් කරන්නද? දකින්න ඕනේ මොකද? අසාරවන්නා මේ ලෝකයේ තුල ගණ්ඩ හරයක් නැහැ කියලා දැනගන්න මිසක් බණ ඇහුවේ වෙන මොකද කියලා දැනගන්න දවසක් එනවා. හුඟක් එහාට ගියාම යෝගෙ එන්නේ. අන්න ඉදාර දකින්නවා. පෙලිපෙලි පස්සේ යන්න වටනා එකක් නෙවෙයි මේ ධර්මයේ කියන්නේ. මාන්නේ මේ ධර්මයේ ඔරුවට උපමා කරනවා ඊතර වෙන්න මිසක් උස්සගෙන යන්න නෙමෙයි. දකින්න ඔන්න ওই ධර්මයේ උතන ස්වභාවය. ධර්මයේ පිළිබඳ යම් චන්දරාගයක් තියුණාද ඒකත් අත්හැරියට පස්සේ තවත් පවතින හේතුවක් ඉතුරු වෙන්නේ නැහැ. ලෝකේ සියලු චන්දරාගය වෙනකොට රූප රාගත් ඉවරයි අරූප රාගත් ඉවරයි. රූප ලෝකේ අරූප ලෝකේ ඇසුරට බලාපොරොත්තුවක් තියෙනවා ඒකත් ඉවරයි. යම් කිසි මම යන වාහනයක් තිබුණා අස්මි වාහනයක්. ඒකත් බිඳිලා යනවා. යම් කිසි උද්දච්ච බවක් තිබුණා නම් උඩඟු බවක් තිබුණා නම් ඒක ඉවරට ඉවර වෙනවා. මොකද ඒව හරි ගැඹුරු නිසා. ඊටා සියුම් හරියක් ඉතුරු වෙනවා අන්තිමට තීසන ඥානිය වැඩනකම්. උපරිමයට වැඩනකොට තමයි ඒක බිඳිලා යන්නේ. අන්න එතකොට යම් කිසි අවිද්‍යාවකින් බැඳිලා හිටියන් සියලු අවිද්‍යාව ඉවරයි. විද්‍යාව පූර්ණ වුණාට පස්සේ අන්න අරිහත් ඵලයේ නැති ඥානය පහළ වෙනවා. විමුක්ති ඥානෙ විමුක්තිය පූර්ණ වුණාට පස්සේ තවත් එහාට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ නීවර කියන සංයෝජන 10ම ඉවර කළා. රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිද්‍යාව කියන උද්දම්භාගිය සංයෝජනත් ඉවරයි. ඔන්න ඕකට කියනවා ආර්ය මාර්ගයේ. ඉතින් වචන වලින් මේක කිව්වට ඉගෙන ගන්න එපා. ඉගෙනගෙන මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ මාර්ගය හොයාගන්න අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් පංචස්කන්ධය අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට එහි යම් චන්දරාගයක් ඇද්ද ඒක මායාවක් බව වැටෙහි මුලාවක් බව වැටෙහි එකපාරේ වැටෙන්නේ නැහැ ගහින් ගෙඩියෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මිදි මිදි යයි මේ බණහනට කොයි මොහොතකරි මූල ධර්මයේ වැටෙහි ඒ වැටෙහිච්ච දාට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඕ සෝතාපන්නයි ඊතරපලන් සතරපාගත වෙන්න කිසිම හේතුවක් නැහැ ඒ ධර්මයෙන් ඔහු අහකට යන්න ඉතිහක් නැහැ සත්‍යය දැක්කා සත්‍යය දැනගත්තා දැනගත සත්‍යයේ ආවර්ජනය කරන්න කරන්න ඉදිරි ටික පූර්ණ වෙලා ඇලීම ගැටිය මුලාව සම්පූර්ණ ඉවර වෙයි. ඉවරනහම මේ සංයෝජන පූර්ණ වෙනවා. මේ සංයෝජනයෙන් නිදහස් වෙනවා. ඉතින් ওই විදිහට තේරුම් ගන්නට එතකොට ඉතින් ධර්මාභෝධය ලබා ගන්න පුළුවන්. ඉතින් සෝවාන් පුද්දලයාගේ ස්වභාවය ඔතෙන්දීම තේරෙනවා. වෛර කරන්නේ, බය ඇති වෙන්නේ මේ ලෝකේ වටිනවා කියලා තියෙන තරමට. ඒ තරමට විරුද්ධ දෙයක් එනකොට ඒකට වෛර කරනවා. මට මෙහෙම කරදරයක් වෙයිද? මේ වටිනා දෙයට ප්‍රශ්නයක් වෙයිද කියලා හිතනකොට බය ඇති වෙනවා. මේ වටිනාකමේ සෝතාපන්න බුද්ධිලාට මේ වටිනාකම බහැලා තියෙන බොහෝම දුරට. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහ පොළවේ තියෙන පස් ටික නියමිතට අරගෙන මහණනි සෝතාපන්න නැත්නම් මේ කියනා වූ අරිය ශ්‍රාවකයා ඒ අරිය ශ්‍රාවකයා නියේ මේ අයින් කරලා තියෙන කෙලෙස් කොච්චරද කියනවනම් මේ මහ පොළොවේ තියෙන පස් විතර ඇති. තව ඉතුරු වෙලා තියෙන කෙලෙස් බැලුවොත් මේ නිය පිළ තියෙන පස් ටික විතර ඇති. මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් මේ නිය පිළ තියෙන කෙලෙස් විතර පොඩ්ඩක් තමයි මේ සෝවාන් පුද්දලයට ඉතුරු වෙලා තියෙන්නේ. අනන්ත අප්‍රමාණ අසීමිත බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. එක්තරා සීමාවෙච්ච මේ ජීවිතයකට මාත්‍රයට සීමා වුණ හරියක් තියෙනවා. එයාගෙන් ඇහුවොත් එහෙම ඔයාලා ජීවත් වෙන්න කොච්චර සල්ලි යනවද? අනේ මදි මට මේ අපේ පවුලේ ජීවත් වෙන කටියකින් සමාජ රුපියල් 10000ක් එයි. මම රුපියල් 60000ක් 75000 දෙන රස්සාවක් හොයා දෙන්නද? මට මොනවා කරන්නද? මට එච්චර සල්ලි ඕනේ නැහැ. ඇයි? එපා කියන්නේ. මොනවා කරන්නද? ඉගොර ගන්න දෙයක් තියෙන සල්ලි ඔඩි. මේ මේ ජීවිතය ගත කරන්නේ මේ කරන් තියෙන කටයුතු ටික නම් මේ බහුලයේ අයගේ ළමින්ගේ දැන් තියෙනවා මේ අල්ලගත්ත හරියක්. ඔන්න ඔය ටික අයින් කරගන්න එක මට ඉතින් මං යම් යුක්තියක් තියෙනවා මගේට කරන්න ඒක ඊට කරන්න මට යමක් තිබුණාම හොදලම ඇති. දැන් කොච්චර හිරිමා වෙලාද? පෘථජන පුද්ගලයන්ගේ ඇහුවොත් අන්න අර කඳ රත්තරන් කරලා දුන්නොත් උඹ කැමතිද? අනේ අනික් කන්දත් එක පුළුවන්. ඌට මාදි රත්තරන් කරලා දුන්නත් එක කන්දක්. අනික් කන්ද රත්තරන් කරගන්නවා ඒතකොට. මෙන්න මෙහෙම අසීමිත ස්වභාවයේ සම්පූර්ණ බිඳිලා ඉවරයි සෝවාන් වෙනකොට. මේ මූල ධර්මයේ වැටුණාට පස්සේ ජීවත් වෙන්න ඕන නිසායි මම මේ සල්ලි ගන්නේ හොයාගන්නේ. නැත්නම් මට ඒක ඕනෙත් නැහැ. ඔයා මහා කරදර. ඔතන තමයි මේ බුද්ධිලාගේ මනස තියෙන්නේ. මේ පංචකාම ආස්වාදයන්ගේ ලොකුවට විඳින මට එහෙම එකක් ඕනේ නැහැ. යම් කිසි 1000ක් ඇති වෙනවා මේ 1000 ප්‍රතිකර්මයක් වශයෙන්. යම් කිසි ආකාරයේ තුවාලේ හොඳ වෙනකන් දදේ කහනවා වගේ. මං ඒකේ ප්‍රතිකර්මයක් විතරයි මම මේ පෞල් ජීවිතය ගත කරන්නේ. මට ওই පස්සේ යන්න හම්බායන කිසි මොනකමක් නැහැ. ඕවම විසගුලි ගිනිගුලි මිසක් වෙන දෙයක් නැහැ. ඕක දකිනවා. දැකලා අධික කාම ආසාවන් ඔක්කොම අත්හැරලා යනවා. දූෂ්‍ය මානසිකත්වයෙන් මිදෙනවා. ඒ මිදිච්ච මානසිකත්වයේ පුද්ගලයා නිසා සමාජයේ කිසි කෙනෙකුට කරදරයක් නැහැ. අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා. මේකව අපිට මෙහෙම අපරාධයක් කළා කියලා කවුරුවත් වෛර කරන්නේ නැහැ. Tamanට වෛර කරන්න හිතෙන්නේ නැහැ. මොකද මේ ලෝකෙ මට මෙච්චර හිංගියක් කළා කියලා. මේක මේ ගෙදරටවා ගෙන්න ගන්න එපා හරි භයානකයි කියලා. එහෙම මානසිකත්වයක් එහෙම ක්‍රියාවලියක් ඔහුගේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කාටවත් ඔහුගෙන් බයක් නැහැ. මට කරදර කරයිද හිංගි කරයිද කරන එක කරපු ආවේ. මට ඔය හැර කරකා ඉන්න දෙයක් නැහැ වටිනා දෙයක් තියෙනවා. දෙපැත්තෙම බය නැහැ. Tamange ලෝකේට ලෝකයන්ගෙන් Tamanටත් කියන දෙපැත්තෙම බය නැහැ. එහෙනම් මොනවද නැත්තේ? අපිට හිංගි කරයි හිංසා කරයි කියන බයක් නැහැ වෛරයක් නැහැ. අපේ දේ හොරමර වංචාවෙන් ගනි අපිට වංචාවක් කරයි කියලා බයක් නැහැ වෛරයක් නැහැ. අපිට මෙබඳු වන්නා වූ කාම මිත්‍යාචාරයකින් කටයුතු කරමින් විනාශයක් කරයි කියලා එහෙම බයක් වෛරයක් නැහැ. මේක අපි බොරුවෙන් හවට්ටයි කියලා එහෙම බයක් වෛරයක් නැහැ. මේකගේ ස්වභාවය මත් ස්වභාවයකින් යුක්තයි. මේක කරන්න කියන්නේ මොනවද කියලා මූවත් දන්නේ නැහැ කියලා. මත් වීමෙන් කරන්න ආව ප්‍රමාදයන් ගැන බයක් නැහැ වෛරයක් නැහැ. කසි පිටික බොන එක විතරක් නෙමෙයි කියන්නේ ඊට වඩා හුඟක් එහාට තියෙනවා ඕක. මජ්ජපමාද සුරාමේරි ආස්වාදයන්ගෙන් සරාගීටපත් වෙලා මිහිරියාවෙන් මත් වෙලා මිනිස්සු හරියට වැඩ අසාධාරණකම් කරනවා. මෙන්න මේක තමයි සුරාමීරයේ මත් වීමයි ප්‍රමාද වීමයි කියන්නේ. ඕකේ තමයි ලෝකයා ඉන්නේ. තදින්ම ඇයිලා. ආස්වාදයේ දැක්කහම ආස්වාදයේ මත් වෙලා ඔව් ප්‍රමාදයෙන් යුක්තව දස අකුසලයට බහිනවා. දස අකුසලයයි ප්‍රමාදේ. ආස්වාදයෙන් මත් වෙන්නේ. මත් වුනහම ලෝකෙට හින ගැහුවක් කමක් නැහැ. මගේ වැඩේ කරගන්නවා. මේකට වහදිලා මරලා හරි කමක් නැහැ. ඉඩමයි ති කරගන්න ඕනේ. අන්න ආස්වාදයේකින් මත් වෙලා ප්‍රමාදයලා ගත්ත තීරණය. මේකල මොනවා වුණා කම නැහැ මගේ මේ අහවල් සම්පත්තිය මම හොරකම් කරගන්න ඕන. තවත් අදහසක්. අර ටිකම තමයි ඉන්නේ කරකිලා වෙන විදියකින්. මගේ කාමාස්වාදයේ මොන අසාධාරණයක් කළා හරි කම නැහැ මම මැරිලා ගියා කම නැහැ මගේ ඉෂ්ට කරගන්න ඕන. කෙලවරක් නැති දූෂණ. ළමා දූෂණ. ඇති වෙන්න හේතු වෙනවා. ස්ත්‍රී දූෂණ. ඇති වෙන්න හේතු වෙනවා. අන්න ඒක නෑ සෝවාන් පුද්ගලයාට කවදාවත්. මුන් රවට්ටලා මුගේ සම්පත්තිය මං සතු කරගන්න ඕනේ. එහෙම අසාධාරණ හිතක් කවදාවත් වෙන්නේ මුන් මේ සුන්දර ලෝකයක් තියලා හිටන් සුන්දර ලෝකෙක හොඳ පැත්තක් හැටියට පෙන්වලා රවට්ටලා හිටන් ලෝකේ වර්ණනා කරලා හිටන් මං කවදාවත් මගේ පැත්ත උඩ ගහගන්න බලන්නේ ලෝකේ හැටි ගියා දෙනවා මිසක් අනිත්‍ය දුක නැත් මේක නිත්‍යයි සුඛයි අත්තයි කියලා ලෝකේ වර්ණනා කරන්නේ නැහැ මං කවදාවත් එහෙම කළා මං කීයක්ව කාගෙන්වත් ගන්නෙ නැහැ මෙන්න මේ අදිෂ්ඨානය ඇති වෙනවා. මෙහෙම ඇති වෙනහම වෛර පහ බය පහ සෝවාන් පුද්ගලයාගෙන් තමන්ගේ අනුටත් නැහැ අනුගෙන් තමන්ට එන්නෙත් නැහැ. මෙන්න එයාගේ ස්වභාවය ඇති වෙන හේතුව ඕකයි. ඉතින් ඔය ටික හොඳට නිතරම හිතලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.